ඒකට අපි ඊයේ සාකච්ඡා කළා එක අතකින් අර මඤ්ඤණාවන්ගෙන් හිත අයින් කරගෙන ඒ වගේම හිතේ යම් පමණක සංසිඳීමක් ඇති කරගෙන ඊටත් එහා ගිහිල්ලා ප්‍රඥාවක් දියුණු කළා හිත එක්තරා අන්දමකින් කිසිම දෙයක් අල්ලන්නේ නැතුව, කිසිම දෙයකට හේතු වෙන්නේ නැතුව, කිසිම දෙයක් ග්‍රහණය කරන්නේ නැතුව බොහෝම නිදහස් ස්වභාවයක්. හිතේ ඇති කරගන්න ආකාරයක් සම්බන්ධයෙන් අපි ටිකක් සාකච්ඡා කළා. විශේෂයෙන්ම සතිපට්ඨාන සූත්‍රය මුල් කරගෙන අපි කතා කළා යම්කිසි යෝගාවචරයේක් කයෙහි කය අනුව බලමින් වාසය කරනකොට හිතේ බඳු පරිවර්තනයක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද බුදුදයන් වහන්සේ ඒ ආකාරයෙන්ුයි අපිව යොමු කළා තියෙන්නේ. ඒ කියන්නේ සතිය පිහිටවීම කියන එක එකක් සතිපට්ඨාන භාවනාව කියන එක තව එකක් කියලා බුදුරජාන් වහන්සේ කියනවා. කියන්නේ කයෙහි සතිය පිහිටවන්න පුළුවන්. හැබැයි සතිය සමාධිය ප්‍රඥාව වර්ධනය කරන්න ඊළඟට කයම භාවිතා කළා අජ්ජත් පහිතා වශයෙන් බැලීමක් ඒ වගේම සමුදය වය වශයෙන් බැලීමක් මෙන්න මේ විදිහට එකාතකින් ඒ තුල ප්‍රඥාවක් දියුණු වෙන ආකාරයට අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා. එතකොට යම්කිසි කෙනෙක් මේ කයෙහිම යම්කිසි ධාතු ස්වභාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වේදනා ස්වභාවයක් වෙන්න පුළුවන්. ඒබඳු අරමුණක් අරගෙන හොඳට ඒ අරමුණේ ඇතිවීම නැතිවීම ස්වභාවය, ඒකේ විපරිණාමය හොඳින් නැවත නැවත දැකමින් වාසය කරනකොට අරයාගේ හිතේ තිබිච්ච සත්ව සංඥාව ටික ටික දුර වෙලා ගිහිල්ලා, පුජ්‍යල සංඥාව ටික ටික දුර වෙලා ගිහිල්ලා, ඒ වෙනුවට මෙතන තියෙන යථා ස්වභාවය, යථා භූතය. එයාට පොඩ පොඩ ඔන්න වැටහෙන්න ගන්නවා. එතකොට අර උපමාවේ වගේ සත්ව සංඥාවෙන් මස් සංඥාවට ඒ ගෝඝාතකයාගේ හිතේ පරිවර්තනයක් වුණා වගේ යෝගාවචරයාගේ හිතෙත් සත්ව සංඥාවෙන් ධාතු සංඥාවකට හිතේ යම් පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඒතොර මේක ධාතු පැත්තෙන් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මෙතන ස්කන්ධ පැත්තෙන් වෙන්නත් පුළුවන්. නැත්නම් ආයතන පැත්තෙන් වෙන්නත් පුළුවන්. ඒ තමන් ගත්ත ක්‍රම මේ ක්‍රමය අනුව එතකොට තමන්ගේ හිතේ මේ පරිවර්තනය සිද්ධ වෙනවා. එතකොට මේ පරිවර්තනය හරහා යන යෝගාවචරයේක අන්න කායानुපස්සනාවක් හරහාත් හිතේ යම් නිදහස් ස්වභාවයක්. කයනුත් දැන් නිදහස් වෙලා. කයවත් ඇසුරු කරන්නේ නැතුව කයනොත් දැන් නිදහස් වෙලා ප්‍රඥාව මත පිහිටලා එයා දැන් ඔන්න කටයුතු කරනවා. වේදනානුපස්සනාවක් කරහා නම් එයා ගියේ ඔන්න වේදනාවෙනුත් අයින් වෙලා ඒ වේදනාව හරහාම ඇති කරගත්ත ප්‍රඥාවක් මත පදනම් වෙලා අන්න වේදනාවෙනුත් ගැලවිලා එයා ජීවත් වෙනවා. හිතෙහි හිතානුව බලමින් නම් මේ යෝගාචරය කටයුතු කළේ දැන් ඒ යෝගාචරය හිතෙනුත් අයින් වෙලා. ඒක අතකින් කියනවා නම් හිතේ මතුවෙන විවිධාකාර සිතුවිලි වලිනුත් අයින් වෙලා එයා බොහොම නොබැඳී වාසය කරනවා. නොබැඳුනෙක්ව වාසය කරනවා. ඒතර මෙතන තියෙන එක අතෙන් හරි අනු මේ අපූර්ව ප්‍රතිපදාවක්. දැන් බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවේ, වේදනානුපස්සනාවේ, චිත්තානුපස්සනාවේ, ධම්මානුපස්සනාවේ යෙදෙන්න කියලා බොහොම උනන්දු කරනවා. ඒ වගේමයි මේකේ ප්‍රතිඵලයක් වශයෙන් අන්න යෝගාවචරයෙකුට අවස්ථාවක් ලැබෙනවා මේ හරහාම දිනු කරගත්ත සතියකින් මේ හරහාම දිනු කරගත්ත ප්‍රඥාවකින් මේ කයේවත් ඇලෙන්නේ නැතුව ඉන්න වේදනාවකවත් ඇලෙන්නේ නැතුව ඉන්න හිතේවත් ඇලෙන්නේ නැතු වෙන්න. මේක ඉතින් ඊටාම අපූරු මේ සංසිද්ධියක්. අර මම උපමාවකට කිව්වේ හරියට නිකන් අර ගුවන් යානයක් මේ පොළොව භාවිතා කරනව Java කවා ගන්න. නැත්නම් ඒකේ අවශ්‍ය කරන වේගය ගන්න. ඒ Javaය ගන්න. ගුවනටපත් මේ යෑම සඳහා ඒ වමනා කරන ශක්තිය ඒ Javaය මේ පොළවෙන්ම ගන්නවා. හැබැයි ඒ අවශ්‍ය පමණට Javaය ලැබුණට පස්සේ යන්න පොළවෙන් ඉස්සෙනවා. පොළව අතහරිනවා. ඔන්න වගේ තමයි අපේ හිතත් මේ කය පාවිච්චි කළා, වේදනාවන් පාවිච්චි කළා, හිත පාවිච්චි කළා. මේ කයෙන් වේදනාවන්ගෙන් හිතෙන් නිදහස් වෙන්න අන්න ජවයක් ගන්නවා. මේ යොමනා කරන සතිය ප්‍රඥාව දියුණු කරගන්න. දියුණු කරගත්තට පස්සේ අන්න හිතට තියෙන අපූර්ව හැකියාවක් කයවත් ඇසුරු නොකර ඉන්න. වේදනාවක්වත් ඇසුරු නොකර ඉන්න. සංඥාවක් ඇසුරු නොකර ඉන්න. සංස්කාරයක් ඇසුරු නොකර ඉන්න. එතකොට මෙන්න මේ වගේ මේ හිතේ තියෙන මේ අපූර්ව හැකියාව බුදු කෙනෙක් දන්නවා. ඒ නිසාම ඉතින් බුදුරජාන් වහන්සේ අපිට විස්තර කරනවා පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිට්ඨං. මහණෙනි මේ හිත ස්වභාවයෙන් ප්‍රබස්සරයි. නමුත් මේ එළියෙන් ආපෝ උපක්ලේශ ධර්මයන් නිසා මේ කෙලෙස් ස්වභාවයන් නිසා තමයි මේක අපවිත්‍ර වෙලා තියෙන්නේ. ඉතින් යම්කිසි යෝගාවචරයෙක් මේ භාගතුන් වහන්සේ විශ්වාස කරලා උත්සාහත් වෙනවා මේ හිතේ දැනට තියෙන මලකඩ තට්ටු අයින් කළා දාන්න. ඉතින් මලකට තට්ටුව අයින් කරා නම් අන්නේ අර පරණ තියෙන ඒ ස්වභාවයෙන් තියෙන ස්වාභාවිකව තියෙන අන්නේ ප්‍රභාස්වර චිත්ත తත්වය බොහොම අපූරු එහෙමත් නැත්නම් බොහොම නිර්මල චිත්ත චිත්ත තත්වයක් සිතේ මට්ටමක් අනයෝගාවචරයකට අත්දකින්න අවස්ථාව ලැබෙනවා. ඉතින් නමුත් මේ தත්වය හරි తాවකාලිකයි. මොකද මේ தත්වය තාම යෝගාවචරයට පවත්වන්න බෑ. මොකද තාමත් කෙලෙසුන් නැවත පැමිණෙනවා. හරියට නිකන් ගඟක පාසි ටික පාසි වලින් සම්පූර්ණයෙන් ගඟක් වැහිලා තියෙනවා නම් ඒකේ අපි පාසි පොඩ්ඩක් ඈඩ් කරාම වතුර ටික පේනවා. නමුත් ආයෙමත් අපි අත අයින් කරාම ඒ පාසි ටික ඇවිල්ලා හා වෙනවා. එතකොට ආයෙත් අර වතුර නොපිනී යනවා. පේන්නේ නිකන් අර පාසි ටික විතරයි. ඔන්නේ වගේ අපේ හිතෙත් අපේ සුළු කාලයකට මේ හිතේ තියෙන පවිත්‍ර తত্ত্বය, ඊටාම පිරිසුදු తত্ত্বය මතු කරගත්තට ඒක රඳා පවත්වන්න අමාරුයි. මොකද අපේ හිතේ තියෙන කෙලෙස් ප්‍රවාහය නිසා කෙලෙස් බල ගැන්වීම නිසා කෙලෙස් වල පුරුදු නිසා නැවතත් හිත ආයෙත් කෙලෙස් වලටම යනවා. ආයෙත් මඩට පයින්නවා. හරියට නිකන් කෝඩැල්ලෙක්ව කොට්ටෙන් ගෙනල්ලා තිබ්බට කොට්ටේ උඩ තිබ්බට ඌට පුරුදු ආරි තර මඩ ගොඩමයි. ඉතින් ආයෙත් ගිහලා මඩ ගොඩටම යනවා. ඒ වගේ අපේ හිතත් කොයිතරම් පිරිසුදු කළා ගෙනල්ලා අර පවිත්‍ර තැන තියන්න උත්සාහත් උනත් හිතට ඒක පුරුදු නෑ. ඉතින් ඒ නිසා යෝගාවචරයේ සෑහෙන්න ඉවසීමකින් යුක්තව මේ කටයුත්ත කරන්න සිද්ධ වෙනවා. මේ කටයුත්ත කරනකොට එතකොට අපි ඊයේ ටිකක් සාකච්ඡා කරා කොහොමද යෝගාවචරයේක් මේ తත්වය පවත්වගෙන ඉන්නකොට තව තවත් මේ తත්වය හිතේ පිරිසුදු වෙලා එයාට නිමිති නොගන්නාම මට්ටමක්. ඒ කියන්නේ හොඳට අපි හිතමු රූප ධර්මයක් එයා පරීක්ෂා කරමින් ඉන්නකොට හොඳට ඒ ගැන විමසමින් ඉන්නකොට විපරමින් ඉන්නකොට ඒක ඇති වෙන නැති වෙන ස්වභාවය හොඳට ප්‍රකට වෙනවා. ප්‍රකට වෙලා ප්‍රකට වෙලා එයාගේ හිතේ අර වමනා කරන ජවය ඇති වෙලා ඔන්න මේකෙන් හිත නිදහස් වුණා නම් අන්න නිමිති නොගන්නා ස්වභාවයක් කරහා අරමුණු කිසිවක් නොගෙන හිත නිදහස් වෙන්න පුළුවන්. හැබැයි ඒක తాවකාලිකයි. මෙතනින් අදහස් වෙන්නේ මේ කෙලෙස් සියල්ල දුරුණා කියලා. මෙතන තියෙන බොහොම తాවකාලිකව හිත නිදහස් වීමක් පමණයි. හැබැයි යා දැන් මේක පුරුදු කරනවා. පුරුදු කරගෙන පුරුදු කරගෙන යන ඔන්න දැන් යෝගාවචරයට අවස්ථාවක් ලැබෙනවා. මේ தත්ත්වය විනාඩි 5ක් 10ක් 20ක් 30ක් ඔන්න පවත්වන්න. දැන් අන්න හිතේ මේක ලියෙන්න මේ ලියවෙන්න පටන් ගන්නවා. හිතට නිකන් තේරෙන්න පටන් ගන්නවා. අන්න මේ බඳු තැනක් තියෙනවා. මොකක්වත් ඇසුරු නොකර ඉන්න පුළුවන් තැනක් තියෙනවා කියලා අන්න මේ හිතට තේරෙන්න ගන්නවා. හැබැයි දැන් මෙතනත් ඇලෙන්න ඉඩ තියෙනවා. ඇතම් කෙනෙක් සමහරලාට මේ ලැබෙන විපස්සනා සමාධි ස්වභාවයන් වලට උනත් ඇලෙන්න ඉඩ තියෙනවා. මොකද අපේ හිත කොයි දෙයකටත් ඇලෙන ගතිය තියෙන්නේ. ඉතින් ඒ නිසා මුකුත් නැති තැන පවා හිත ඇලෙන්න පුළුවන්. ඉතින් බුදුරජාන් වහන්සේ ඒ නිසා මෙතෙන්දී උනන්දු කරවනවා මේකටවත් ඇලෙන්න යන්න එපා. ඇතරම් පින්නවත් මේ බුදුරජාණන් වහන්සේ තරම් මේ ධර්මය උපයෝගී කරගෙන ඒ ඒ මට්ටම් වලට අපේ හිත ගෙනihilla ඒකත් අතහැරලා දාන මාර්ගයක් පෙන්නපු කිසිම ශාස්ත්‍රීය වහන්සේ කෙනෙක් නැහැ. ඒ කියන්නේ ධර්මය හැම තිස්සෙම ප්‍රයෝජනෙ පිණිසයි පාවිච්චි කරන්නේ. ඒ ඒ මට්ටමට ආවා ඒක අතහැරලා දැම්මා. ඊළඟ මට්ටමට ආවා ඒක අතහැරලා දැම්මා. ඊළඟ මට්ටමට ආවා ඒක අතහැරලා දැම්මා. මෙන්න මේ වගේ පුදුමාකාර අනුපූර්ව ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එතකොට මෙන්න මේ අනුපූර්ව ප්‍රතිපදාවේ එක්තරා අංගයක් තමයි එක එකතකින් මෙන්න මේ සාපේක්ෂ ප්‍රායෝගිකතාවය. ඒ කියන්නේ එකකට එකක් තමයි අනිත් එක සංසන්දනය කරන්නේ. ඒ හැම එකක්ම පාවිච්චි කරන්නේ ප්‍රායෝගික වටිනාකම සලකලා. ඊළඟට එතකොට මේ යෝගාවචරයේ ඇති කරගන්නා මෙන්න මේ අනිශ්චිත ස්වභාවයත්. එතකොට යෝගාවචරය පාවිච්චි කරනවා තව දුරටත් හිතේ තියෙන කෙලෙසුන් දුරු කර ගැනීම සඳහා. මොකද කෙලෙස් ප්‍රහාණය තමයි භාගතුන් වහන්සේ පෙන්වන මාර්ගය. මොකද අපේ හිතේ නිදහසක් නැත්තේ අපි හැමතිස්සෙම හිර වෙලා ඉන්නේ තණ්හා බරිත වෙලා ඉන්නේ අන්න තණ්හාවම නිසා. එහෙම නැත්නම් කෙලෙස් නිසා. එහෙමනම් මෙන්න මේ කෙලෙස් දුරු කරන ප්‍රතිපදාවක් අපිට මෙන්න මේ යන ගමනේදී හම්බ වෙන්න හම්බ වෙන්න අවශ්‍යයි. ඒක අතකින් විපස්සනා භාවනාවේ හම්බ වෙන එක ප්‍රධාන සම්දිස්ථානයක් තමයි එතකොට මේ අනිශ්චිත ස්වභාවය එතකොට අන්නේ අනිශ්චිත ස්වභාවය, ඒ ශුන්්‍යත ස්වභාවය පාවිච්චි කරලම අන්න හිතේ තියෙන කෙලෙස් දුරු කරගන්න ආකාරය බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. චූල ශුන්්‍යත සූත්‍රයේදී මෙන්න මේ විදිහට බුදුරජාන් වහන්සේ කියනවා. අයම්පිකෝ අනිමිත්තෝ චේතෝ සමාධි අபிසංකතෝ අபிසංචේතයිකෝ යංකෝපනකින්චි අபிසංකතං අபிසංචේතසිකං තං අනිච්ඡං නිරෝධ ධම්මන්ති පජානාති. දැන් එයා මේ යෝගාවචරය අපි අර ඊයේ විස්තර කරා වගේ එයා ඔන්න ඇතුලේ තියෙන මාකරි රූප ධර්මයක් වේදනා ස්වභාවයක් පාවිච්චි කළ මෙන්න මේ අනිමිත්‍ය ස්වභාවය ගන්න බලනවා. එළියේ තියෙන රූප ධර්මයක් නැත්නම් ඇහෙන දෙයක් යම් හෝදයක් පාවිච්චි කළා. එළියේ තියෙන අරමුණක් පාවිච්චි කළත් මේ ස්වභාවය ගන්න බලනවා. ඇතැම් වෙලාවට සාර්ථක නැත්නම් වෙලාවට සාර්ථක වෙන්නේ නැහැ. මේ කාර්තව්‍යයේ යෙදෙන යෝගාවචරයට තේරෙනවා මේකේ තියෙනවා එක්තරා අන්දමක සකස් කරන ගතියක්. අර ඔක්කොම ටික සකස් වුණාම තමයි මෙන්න මේ නිමිති නැති ස්වභාවයට හිත ගන්න පුළුවන්. ඒකේ රැඳෙන්නේ නැත්තේ අර තාමත් හිතේ කෙලෙස් ටික තියෙනවා. ඉතින් එයා දැන් මේ කෙලෙස් පැත්ත ගැන අන්න අවධානය යොමු කරනවා. මෙයාට තේරෙනවා මේ ලැබිච්ච ස්වභාවයක් තාම සංස්කරණය කළයි මන් තියාගෙන ඉන්නේ. හරි අමාරුවෙන් මේක පවත්වන්න. නැවත උත්සාහත් වෙලා උත්සාහත් වෙලා තමයි මේක ගන්නේ. ඒ ගත්තත් පවත්වන්න හරි අමාරුයි. එයාට තේරෙනවා දැන් මේකේ තියෙනවා එක්තරා දෙයක් තියෙනවා. නමුත් මට මේක කරගන්න අමාරුයි. මොකද මේ හිතේ කෙලෙස් තියෙනවා. කෙලෙස් ඇවිල්ලා ආයි අල්ලනවා. කෙලෙස් නිසා ආයි හිත අල්ලනවා. භව තණ්හාව ඉදිරිපත් වුණ ගමන් ආයි ඇල්ලුවා. ආයෙත් ඉතින් මොකක් හරි තැනක තමයි හිත තියෙන්නේ. අර මොකක්වත් නොඅල්ලපු තැන නෙමෙයි. ඉතින් මේ ස්වභාවය දැන් යෝගාවචරය ටික ටික තේරුම් ගන්නවා. තේරුම් ගන්න තේරුම් ගන්න අන්න හිත අල්ලන හැටි දැන් යෝගාවචරය තේරුම් ගන්නවා. කොහොමද මේ හිතේ භව තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ? අර මුකුත් නොඅල්ලන තැන හිත තියෙනකොට සංසිඳීමක් තියෙනවා. විවේකයක් තියෙනවා. නිදහස් බවක් තියෙනවා. නොඇලුණු ගතිය තියෙනවා. ඒ වගේමයි කිසිම ආතතිකින් තොර ගතියක් තියෙනවා. හැබැයි ඒකාකාරී අන්න කාමච්ඡන්දේ හරහා නැත්නම් අපේ හිතේ තියෙන කාමාශ්‍රවය හරහා අන්න හිතේ කැමැත්තක් ඇති වෙන අලුත් තත්වයක්, ඉල්ලන ගතියක්. අලුත් තත්වයකට යා යුතු ගතියක්. අන්න හිතින්ම ඉල්ලනවා. කාම තණ්හාව ක්‍රියාත්මක වෙනවා. මේ தත්ත්වය තේරුම් අරගන්නා යෝගාවචරයා ඒක ගැන තේරුම් ගනිමින් ඒක යන්න ඉඳහරෙනවා. ඒකට එකාරාන්දමකින් අහු නොවි ඉන්න උත්සාහත් වෙනවා. දැන් හිතෙනවා යාට දැන් රූපයක් බලන්න ඕනේ කියලා. එයා රූපය බලනවා වෙනුවට ඒ රූපය බැලීම සඳහා හිතේ ඇතිවන ආසාව තේරුම් ගන්නවා. කාම තණ්හාව තේරුම් ගන්නවා. නැත්නම් භව තණ්හාව තේරුම් ගන්නවා. එතකොට ආසාව තෘප්තිමත් කරනවා වෙනුවට ආසාව අතහැරලා දානවා. දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්න උත්සාහත් වෙනවා. ඔන්න ටික ටික මෙතෙන්දී බුදුරජාන් වහන්සේ කියනවා තස ඒවං ජානතෝ හේවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්ඡති. ඒ කියන්නේ දැන් ටික ටික මේ කාමාශ්‍රවයෙන් කරන වැඩේ මේ යෝගාවචර ටික ටික දැන් තේරුම් ගනිමින් යනවා. තේරුම් ගන්න තේරුම් ගන්න එයාගේ මේ හිතේ නැවත නැවත මේ හිත ඉල්ලන ඉල්ලන ගතිය හැමතිස්සෙම රූප බලන්න ඉල්ලන ගතිය. හැමතිස්සෙම සද්ද අහන්න ඉල්ලන ගතිය. හැමතිස්සෙම ගඳ සුවඳ ඉල්ලන ගතිය. හැමතිස්සෙම රස බලන්න ඉල්ලන ගතිය. හැමතිස්සෙම මේ කය පිනවන්න ඉල්ලන ගතිය. හැමතිස්සෙම මොනවා හරි හිතන්න ඉල්ලන ගතිය. එයා හඳුනගෙන ඒකට යන්න ඉඩ හරිනවා. ඒකට වහල් නොවි ඉන්න අන්න යෝගාචරය උත්සාහත් වෙනවා. එතකොට ඒ හිතේ තියෙන ඒකාකාරීත්වයට එයා පොඩ පොඩ දැන් හුරු වෙන්න ගන්නවා. එයා තේරුම් ගන්නවා මේ ඒකාකාරීත්වය ඒ තරම් නරක නැහැ. මෙතන එක්තරාන්දමක නිවීමක් තියෙනවා. මෙතන දවන ගතියක් නැහැ. මෙතන ආතතියක් නැහැ. මේ தત્ත්වය මම පොඩ්ඩක් හුරු වෙන්න ඕනේ. අන්න යෝගාවචරය මොලේ කල්පනා කළා. පොඩ්ඩක් එතන ඉන්න බලනවා. එහෙම ඉන්නකොට මෙයාට ඒ ගැන තේරෙන්න ගන්නවා. හිතේ නිකන් සියුම් ස්වභාවයක්. මොකක්වත් නොඅල්ලන ස්වභාවයක්. නිදහස් ස්වභාවයක්. ආතතිත් නැති ස්වභාවයක් අන්න එයාට දැන් තේරෙන්න ගන්නවා. හැබැයි මේකේ ඉන්නකොට ආයෙත් හිත ආයෙ දෙයක් ඉල්ලනවා ඉල්ලන ගතියක් තේරුම් ගන්නවා. ආයෙත් මොනා හරි අරමුණකට එයාම යනවා ගියාට පස්සේ අන්න බේර ගන්නවා. ආයෙත් මේ මුකුත් ඇසුරු නොකරන தത്വෙට හිත ගන්නවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ කාමාශ්‍රවය දැන් දුරු වේගෙන යනවා. භවආශ්‍රවය දුරු වේගෙන යනවා. අවිජ්ජාශ්‍රවය දුරු වේගෙන යනවා. ඒ කියන්නේ අවිද්‍යාවෙන් තමයි කියන්නේ මෙන්න මේක හොඳයි මේකට මේකෙන් ආස්වාදයක් ලබන්න පුළුවන් මේකෙන් සතුටක් ලබන්න පුළුවන් කියන අර తాවකාලික තත්වයන් නියෝජනා කරන්නේ අන්න එකතකින් අවිද්‍යාවෙන්. ඒ తాවකාලික තත්වයන් තුළ සතුටක් තියෙනවා කියලා කියන්නේ අවිද්‍යාවෙන්. නමුත් යෝගාවචරයන් නැවත නැවත ඒ తాවකාලික තත්වයන්ගේ තියෙන తాවකාලිකක් తాවකාලිකත්වය. ඒවැය තියෙන අර පුස් ස්වභාවය. ඒවැය තියෙන අර සීනිබෝල වගේ ස්වභාවය. ඒක හරීම తాවකාලිකයි කියන කටයුත්ත ස්වභාවය යට තේරෙන්න තේරෙන්න යා ඒක ඒ අලුත් தත්වයකට සතුට වෙනවා වෙනුවට එතන තියෙන ඒ මුලාව තේරුම් අරගෙන එතන තියෙන ඒ මුසාව තේරුම් අරගෙන එයා ඒ වෙනුවට මේ සාමාන්‍ය තියෙන මේ සරල සංසිඳිච්ච මොකක්වත් අල්ලන්නේ නැති මේ නිදහස් ස්වභාවය එයා ඇලුම් කරන්න පටන් ගන්නවා. ඒකට තමයි දැන් ඡන්දයක් දෙන්නේ. හරියට මොකක් හරි ඡන්දයක් ඉල්ලන්න ආවම අපි ඒක අතහැරලා මේකට ඡන්දය දෙනවා වගේ දැන් මෙන්න මේ මොකක්වත් මොකක්වත් නොවල්ලන ස්වභාවයට තමයි දැන් යෝගාවචරය ඡන්දයක් දෙන්නේ. එක්තරා අවස්ථාවක බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පුංචි කතාවක් කියනවා. බුදුරජාන් වහන්සේ කියනවා මහණෙනි මම බුද්ධත්වයට පත් වෙන්නේ ඉස්සෙල්ලා මම මගේ හිත දිහා බැලුවා. බැලුවාම මට තේරුණා මම බුදු මේ අබිනිෂ්ක්‍රමණය කරන්න කලින් සෑහෙන්න ඉතින් මේ කාමයන් ඇසුරු කරා. අපි දන්නවනේ ඉතින් බුදුරජාන් වහන්සේ ඒ සුදුහත් කුමාර කාලෙදී අපි වගේ නෙමෙයි මේ රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියලා මේ මාලිගා තුනක් පරිහරණය කරමින් කිසිම පිරිමියෙක් නැතුව ස්ට්‍රීම්ම දකිමින් පුදුමාකාර කාම බොහොමි භෝගී ජීවිතයක් තමයි ගත කරලා තියෙන්නේ. ඒකට තමයි පුළුවන් තරම් පිය රජතුමා තල්ලු කරේ. දැන් භාගතුන් වහන්සේ කියනවා මහණෙනි මම මේ බෝධිසම්භාර පුරණ කාලෙදී මේ විදිහට මේ බෝධිසත්වය කාලෙදී මම මේ අභිනිෂ්ක්‍රමණය කරලා ඉන්නකොට මං ඒ ඇසුරු කරපු දේවල් දැන් මට මතක් වෙනවා. බහුල වශයෙන් මේ අතීත ඒ කාම අරමුණු ඔස්සේ මගේ හිත යනවා. වර්තමාන වශයෙන්ුත් යම් යම් කාම අරමුණු ඔස්සේ මගේ හිත යනවා. හැබැයි ඒ තරම්ම යන්නේ නැහැ අනාගතය සම්බන්ධයෙන්. මහණෙනි ඔබලගෙත් හිත ඔන්න ඔය වගේ තමයි. මේ අතීතේ යම් කාම අරමුණක් අපි ඇසුරු කරලා තියෙනවා නම්, ඇහෙන් රූප දැකලා තියෙනවා නම්, කනෙන් සද්ද අහලා තියෙනවා නම්, නාසයෙන් ගඳ සුවඳ බලලා තියෙනවා නම්, දිවෙන් රස බලලා තියෙනවා නම්, කයෙන් ස්පර්ශයන් ලබලා තියෙනවා නම්, ඒ වගේම මනසිනුත් নানা ප්‍රකාර දේවල් අපි හිතලා තියෙනවා නම්, දැන් අපි භාවනාවකට වාඩි වෙලා S2 පියාගත්තට පස්සේ ඕවහා සම්බන්ධ කාම සංඥා තමයි ඔක්කොම අපිව වට කරගන්නේ. හරි අමාරුයි ගැලවෙන්න. මොකද අපි ඕව ඇසුරු කරා, ඕව අභිනන්දනය කරා, ඕවට තමයි අපි සතුටු වෙන්නේ. ඕවා තමයි අපි සල්ලි දීලා ගත්තේ. ඉතින් අපි S2 පියාගත්තාම දැන් ඒව අපි ගාව නැති වුණාට ඒවා හා සම්බන්ධ සියලුම මතකයන් ඒ රසවත්ම කෑල්ල අපි ගාව තියෙනවා. ඉතින් ඒක ඇවිල්ලා ඉස්සරහට අපිට වද දෙනවා. ඉතින් අපි කොයිතරම් මේ හුස්ම රැල්ලක හිත පවත්වන්න උත්සාහ තුනත් හරිම අමාරුයි. අර පරණ මතකයන් අපිට වද දෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහෝම අවංකව මේ Taman මුහුණ පාපු ප්‍රශ්නය ගැන භික්ෂුන් වහන්සේලාට විස්තර කළා. භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි ඔබලගෙත් ස්වභාවය හිතේ ඔය වගේ තමයි. මේ අතීතයෙන් ඇසුරු කරපු දේවල් වලට හිත යනවා ඇති. වර්තමානයේ සම්බන්ධනුත් කාමයන් ගැන හිත යනවා ඇති. අනාගතයේ ඒ තරම් මෙතෙන් දැන් මේ මහන වෙලා ඉන්න නිසා අනාගතය සම්බන්ධයෙන් ඉතින් කාමයන් ඇසුරු කිරීමක් ගැන ඒ තරම්ම බලාපොරොත්තු නැති නිසා අනාගතය සම්බන්ධයෙන් ඒ තරම් යන එකක් නැහැ කියන ඔන්න බුදුරජාණන් වහන්සේ කියලා අවවාදයක් දෙනවා. එතෙන්ද කියනවා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට අප්‍රමාදෝ සති චේතසෝ ආරක්ඛෝ කරණීයෝ. ඒ නිසා මහන්නේ ඔබලා අප්‍රමාදීව සතිමත්ව තමන්ගේ සිත ආරක්ෂා කරගන්න. මොකද මේ ඇහැ කන නාසාදිය මේ ආරක්ෂා කරගන්නවා වගේම දැන් හිත ආරක්ෂා කරගන්න වෙනවා. කොයි වෙලාවෙද මේ හිත පරණ දේවල් මතක් කරලා දෙන්නේ දන්නේ එහෙනම් හොඳ අප්පමාදෝ සතිචේතසෝ ආරක්කෝ කරණියෝ කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා. එහෙම කියලා ඔන්න ටිකක් අමුතු දෙයක් කියනවා. සේ ආයතනේ වේදිතබ්බේ. යත් චක්කුංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති. සේ ආයතනේ වේදිතබ්බේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා යම් ආයතනයක් තියෙනවලු ඒකේ ඇහැ නිරුද්ධ වෙලා යනවා. ඒ වගේමයි රූප සංඥාව විරංජනේ වෙලා මැකිලා යනවා. ඒ බඳු ආයතනයක් තියෙනවා මහණෙනි. අන්නේ ආයතනය දැනගන්න. ඊළඟට යත්ථ සෝතංච නිරුජ්ජති සද්ද සංඥාච විරජ්ජති. සේ ආයතනේ වේදිතබ්බේ. මහන්නේ මෙන්න මේ වගේ ආයතනයක් තියෙනවා මොකද්ද? එතන කන නිරුද්ධ වෙලා යනවා. සද්ද සංඥාව විරංජනේ වෙලා යනවා. මැකිලා යනවා. ඔන්න ඔය වගේ ආයතනයක් තියෙන ඔන්න ඕක දැනගන්න. ඊළඟට ගානංච නිරුජ්ජති ගන්ධ සංඥාච විරජ්ජති. සේ ආයතනේ වෙදිතබ්බේ. මහණෙනි මේකේ නාසය නිරුද්ධ වෙලා යනවා. ඒ වගේමයි ගන්ධ සුවඳ සම්බන්ධ සංඥාවන් මැකිලා යනවා. මෙන්න මේ ආයතනේ දැනගන්න. ඊළඟට ජීවහාච නිරුජ්ජති රස සංඥාච විරජ්ජති. සේ ආයතනේ වේදිතබ්බේ. කියන්නේ දිව නිරුද්ධ වෙලා යනවා. ඊළඟට රස සංඥාව මැකිලා යනවා. මෙන්න මේ ආයතනේ දැනගන්න. කායංච නිරුජ්ජති පොට්ටබ්බ සංඥාච විරජ්ජති. සේ ආයතනේ වේදිතබ්බේ. මහණෙනි මෙතන කය නිරුද්ධ වෙලා යනවා. මෙතන තියෙන ඒ හරහා පැමිණි යම් ස්පර්ශ සංඥාවක් තියෙනවා නම් ඒක මැකිලා යනවා. මෙන්න මේ ආයතනේ දැනගන්න. ඊළඟට කියනවා මනෝච නිරුජ්ජති ධම්ම සංඥාච විරජ්ජති. සේ ආයතනේ වේදිතබ්බේ. මහන්නේ මෙන්න මෙතන මනසත් නිරුද්ධ වෙලා යනවා. මනස ඇසුරු කරන ධර්ම සංඥාත් මැකිලා යනවා. මෙන්න මේ ආයතනේ දැනගන්න. මෙහෙම කියලා දැන් බුදුරජාන් වහන්සේ කතාව නවත්තනවා. කතාව නවත්තවම දැන් භික්ෂුන් වහන්සේලා ටිකක් අන්දමන්ද වෙනවා මේ මොකද්ද කිව්වේ කියලා. මොකද සාමාන්‍යයෙන් ඔහොම ආයතනයක් අහලා නැහැනේ. අපි අහලා තියෙන්නේ ඔන්න චක්කු ආයතනය අහලා තිනවා. ඊළඟට රූප ආයතනය අහලා තිනවා. සද්ද ආයතනය අහලා තිනවා. සත් මේ සෝත ආයතනය අහලා තිනවා සද්ද ආයතනය අහලා තිනවා මේ විදිහට අපි සාමාන්‍යයෙන් දන්නේ ආයතන 12ක්. ඒ කියන්නේ ඇහැ, රූප, කන, සද්ද, නාසය, ගඳ සුවඳ, දිව, රස, කය ස්පර්ශ, මනස ධම්ම. ඔච්චර ඉතින් අපි දන්නේ. දැන් මේ බුදුරජාණන් වහන්සේ වෙන පැත්තක් පෙන්නනවා. මෙන්න මේ වගේ ආයතනයක් තියෙනවා. ඇහැ නිරුද්ධ වෙලා යනවලු, ඒකේ රූප සංඥා මැකිලා යනවලු. කන නිරුද්ධ වෙලා යනවලු, සද්ද සංඥා මැකිලා යනවලු. ඊළඟට නාසය නිරුද්ධ වෙලා යනවලු ගන්ධ සංඥා මැකිලා යනවලු. දිව නිරුද්ධ වෙලා යනවලු රස සංඥා මැකිලා යනවලු. කය නිරුද්ධ වෙලා යනවලු පොට්ටබ්බ සංඥා මැකිලා යනවලු. මනසත් නිරුද්ධ වෙලා යනවලු ධම්ම සංඥාත් මැකිලා යනවලු. ඉතින් මේක විසඳ ගන්න බැරි වුණාම පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා අනේ ස්වාමීනි අපිට මේක පොඩ්ඩක් කියලා දෙන්න පැහැදිලි කරලා දෙන්න කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට යාඥා කරනවා. ඉතින් උන්වහන්සේත් අදිමදි කළා. ඊට පස්සේ කියනවා මේ ඇවැත්නි ඔය කියලා තියෙන්නේ සලායතන නිරෝධය ගැනයි කියලා. කියන්නේ මේ සාමාන්‍යයෙන් තියෙන මෙන්න මේ ආයතන 6ම නිරුද්ධ වෙලා යාමක් ගැන තමයි මේ කියලා තියෙන්නේ කියලා. පින්නත් මේ සලායතන නිරෝධය කියලා සාමාන්‍යයෙන් කියන්නේ නිවන් තත්වයට. ඒ කියන්නේ මොකක්වත් මේ ආයතන වලින් අල්ලලා නැහැ. ඒගොල්ලෝ දැන් ක්‍රියාකාරී නොවි වගේ තියෙන්නේ. ඒවා එකක්වත් අල්ලපු නැති තත්වයක් තමයි තියෙන්නේ. ක්‍රියාත්මක නොවන තත්වයක් ඒවැයෙන් ගන්න සංඥා සියල්ල මැකී ගිය තත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණාවන් ටික ටික එතකොට තේරුම් ගන්නකොට අන්න යෝගාවචරයේ තේරුම් ගන්නවා මේ එක පැත්තකින් මේ කතා කරන தත්වයන් ගැන ටිකක් ගැඹුරින් තේරුම් ගන්නත් වටිනවා කියලා. මොකද මේ ස්වභාවයන් තේරුම් ගන්න ධර්මයේ සෑහෙන ගැඹුරු තැන් අපිට ස්පර්ශ කරන්න සිද්ධ වෙනවා. මොකද නැත්තම් හරි අමාරුයි මේ එකාතකින් මේ යෝගාවචරයේ මනසින් අත්දකින්න දේ ගැඹුරින් විග්‍රහ කරන්න. එතකොට තවත් මේ හා සම්බන්ධ වෙන කරුණක් මම මතක් කරන්න කැමතියි. එක්තරා අවස්ථාවක සරියුත් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පොඩි උපමාවක් කියනවා. මෙන්න මෙහෙමයි කියන්නේ. සේයතාපි ආවසෝ ද්වේ නල කලාපියෝ අඤ්ඤමඤ්ඤං නිසාය තිට්ඨෙය්‍යුං. ඒව මේවා ආවසෝ නාම රූප පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං. නාම රූප පත්‍යා සලායතනං සලායතන පත්‍යා පස්සෝ පස්ස පත්‍යා වේදනා වේදනා පත්‍යා තණ්හා තණ්හා පත්‍යා උපාදානං ඔය ආදී වශයෙන් කියාගෙන යනවා. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් දන්නේ අවිජ්ජා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලායතනං ඔය විදිහට තමයි අපි සාමාන්‍යයෙන් දන්නේ. ඒ කියන්නේ විඥානයෙන් නිසා නාම රූපය හටගන්නවා නාම රූපයෙන් නිසා සලායතන හටගන්නවා කියලා තමයි අපි කියාගෙන යන්නේ. දැන් මෙතන සරියුත් මහරහතන් වහන්සේ ඊට වඩා පොඩි යමක් මෙතනදී කියනවා. මෙන්න මේ විඥාණය නිසා නාම රූපය හටගන්නවා. නාම රූපය නිසා විඥාණය හටගන්නවා. දැන් මේකේ තාම සියුම් තැනක්. මේක මහා නිදාන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේත් විස්තර කරනවා. ඒ කියන්නේ මේ දෙක අතර තියෙනවා අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධයක්. විඥානයත් නාම රූපයත් අතර එකිනෙකාට උදව් කරන ගතියක් තියෙනවා. කොහොමද උදව් කරන්නේ කියන එකට තමයි මේ සරියුත් මහරතන් වහන්සේ බොහොම අපූර්ව උපමාවක් දෙන්නේ. උන්වහන්සේ කියනවා ඔය මේ බට කැපුවාම අපි දුන්න බට කියලා. උණ බට කැපුවාම ඒවා මිටියක් බැඳලා ඒක වැටෙන හින්දා තවත් උණ බට මිටියකට හේතු කරනවලු. එකක් එකකට මේ විදිහට හේතු කරාට පස්සේ එකක් හෙල්ලුවොත් නැත්නම් එකක් වැටුනොත් අනිත් එකක් වැටෙනවා. ඒතකොට එකක් නිසා තමයි අනිත් එක පවතින්නේ. මෙන්න මේ වගේ විඥාණයෙන් නිසා නාම රූපේ පවතිනවා. නාම රූපයෙන් නිසා විඥානය පවතිනවා. මේක නිකන් අපි සරලව තේරුම් ගන්න පුළුවන්. අපි හිතමු චිත්‍රපටි ශාලාවක චිත්‍රපටියක් පෙන්වන්න කලින් අපි හිතමු සුදු පාට තිරේ තියෙනවා. දැන් ඊළඟට මේ අපි හිතමු දවල් කාලේ කොහොම දොරවල් ටික වහලා ජනෙල් ටික වහලා තිත්ත කරවල මේක ඇති වුණා නම් පින්වත්නි අපිට දැන් තිරේ පේන්නේ නැහැ. දැන් මේ තිරේ තියෙනවා කියලා මං කිව්වේ පොඩ්ඩක් මේක තේරුම් ගන්න. නමුත් සම්පූර්ණයෙන් කලවර වුණාම අපිට තිරේවත් පේන්නේ නැහැ. හැබැයි දැන් අර ඈත තියෙන ප්‍රොජෙක්ටර් එකකින් මේ තිරේ මතට ඔන්න ආලෝකයක් නැත්නම් ආලෝක කදම්බයක් යම් රූප දර්ශනයක් පතිත කරනවා. පතිත කරවුවහම දැන් ඒ තුල යම් නිරූපණයක් සිද්ධ වෙනවා. ඔන්න නළුවෙක් ඉන්නවා, නිලියෙක් ඉන්නවා, ඔන්න දඟලනවා. ඉතින් මොකක් හරි දෙයක් ඔන්න නිරූපණය වීමක් තියෙනවා. යම් ජවනිකාවක් තියෙනවා. ඒතර අපිට තේරෙනවා මෙන්න මේ ඒ ආලෝක කදම්බය හරහා, අන්නේ ජවනිකාව හරහා අර තිරේ ප්‍රකාශ වෙනවා දැන්. මෙතන මේ තිරයක් තියෙනවා කියන බව ඔන්න නුවණින් බලන කෙනෙකුට තේරෙනවා. හැබැයි මේ තිරේ නැත්තම් අර ඒ පතිත කරපු ආලෝකය නැත්තම් ඒ යොමු කරපු ආලෝකය වදින්න තැනක් නැහැ. ඒ නිසා මේ ඒ චිත්‍රපටයේ නැත්තම් ඒ ජවනිකාව නිරූපණය වෙන්න තැනක් නැහැ තිරේ නැත්තම්. එතකොට මෙන්න මේ ජවනිකාව නිරූපණය වීමට තිරය අවශ්‍යයි. තිරය ප්‍රකාශ වීමට අර ජවනිකාවෙන් එන එන අය ජවනිකාව අවශ්‍යයි. නැත්නම් ආලෝකය අවශ්‍යයි. මෙන්න මේ වගේ තමයි එකාතකින් මෙන්න මේ විඥාණය නිරූපණය වෙන්න, විඥාණය ප්‍රකාශනය වෙන්න, විඥාණය තියෙනවා කියලා නැත්නම් චක්කු විඥානයක් ප්‍රකාශ වෙන්න නම් අන්න ඒ හරහා අවශ්‍ය කරනවා එක්තරා අන්දමකින් නාම රූප ස්වභාවයක්. එතකොට මෙන්න මේ නාම රූපයත් විඥානයත් අතර මෙන්න මේ වගේ අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධයක් තියෙනවා. අපිට මතකයි අර උන්නාබ බ්‍රාහ්මණ ඇවිල්ලා බුදුරජාන් වහන්සේට කියන ප්‍රකාශයේදී උන්නාබ බ්‍රාහමණතුමා කියනවා මේ ඇහෙන් රූප දැක්කට මොකද අන්තිමට ගිහිල්ලා ඕවා එකතු වෙන්නේ මනසේ. කනෙන් සද්ද ඇහුවට මොකද අන්තිමට ගිහිල්ලා ඕවා මනසේ තමයි එකතු වෙන්නේ. හරියට නිකන් මනස තමයි ඕවා අනුභව කරන්නේ. ඊළඟට දිවෙන් රස බැලුවට මොකද මනස තමයි අනුභව කරන්නේ. ඊළඟට නාසයෙන් ගඳ සුවඳ බැලුවට මොකද මනස තමයි අනුභව කරන්නේ. ඊළඟට කයෙන් ස්පර්ශ ලැබුණාට මොකද මනස තමයි අනුභව කරන්නේ. ඊළඟට මේ මනසෙනුත් මේ යම් යම් අරමුණු ආවට එයාම තමයි අනුභව කරන්නේ. එතකොට මෙන්න මෙතන තියෙනවා එක්තරා අන්දමක ස්වභාවයක් මේ අනිකුත් මේ පංචේන්ද්‍රිය ධර්මයන් විශේෂයෙන්ම ඒවා නිකං මාධ්‍ය පමණයි. අන්තිමට ගිහිලා නිරූපණය වෙන්නේ මනසේ. ඒතකොට මනසේ නිරූපණය වෙන්නේ මෙන්න මේ නාම රූප වශයෙන්. ඒතකොට විඥාණය තුල මෙන්න මේ විදිහට මේ නාම රූප වශයෙන් නිරූපණය වෙනවා. එතකොට විඥාන පත්‍යා නාම රූපං වගේම නාම රූප පත්‍යා විඥානං කියලා ධර්මයේ ඔන්න උගන්වනවා. ඒතර මෙන්න මේ ස්වභාවය ගැන විස්තර කරන සරියුත් මහරහතන් වහන්සේ ඔන්න තවත් පැත්තක් කියලා දෙනවා. නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ. ඒ නිසා යම් අවස්ථාවක නාම රූපේ නිරුද්ධ වුණා නම් අන්න විඥානයත් නිරුද්ධ වෙනවා. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. විඥානය නිරුද්ධ වුණා නම් නාම රූපයත් නිරෝධ වෙනවා. නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ. පස්ස නිරෝධා මේ වේදනා නිරෝධෝ. ඒ ආකාරයෙන් දිගට කියාගෙන යනවා. කියන්නේ එතකොට යම් ක්‍රමයක් අපිට තියෙනවා නම් අන්තිමට මේ යන මාර්ගයේ හරහා අන්තිමට මේ නාම රූපයත් පිළිඹිඹු නොවන ස්වභාවයක් තියෙනවා නම් අන්න මේ විඥානයේ මේ පිහිටන්න විදිහක් නැහැ. ඒ කියන්නේ නාම රූපය තුළ තමයි මෙයා පිහිටලා ඉන්නේ. ඒක තමයි යා ඇසුරු කරන්නේ. ඒතර මෙන්න මේ කාරණාව එක අතකින් ටිකක් ගැඹුරු කාරණාවක්. දැන් මේ යෝගාවචරයේ ටික ටික අපි හිතමු එයා චිත්තානුපස්සනාවක එහෙම යෙදෙනකොට මෙන්න මේ සම්දිස්ථානය තේරුම් ගන්න හදනවා නම් ඒක ඊටාම සූක්ෂම කාරණාවක්. බුදුරජාන් වහන්සේ කියනවා මහා නිදාන සූත්‍රයේදී මේ ප්‍රඥාවෙන් බැස ගන්න පුළුවන් ඊටාම සියුම් තැනක් තමයි මෙන්න මේ විඥාන නාම රූප අතර තියෙන මෙන්න මේ සංදිය. මෙන්න මේ තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධය. ඊටාම සූක්ෂම තැනක්. එතකොට තවත් සූත්‍රයකදී බුදුරජාණන් වහන්සේ මේ தત્ත්වය පැහැදිලි කරන්න ඔන්න මේ විදිහට විස්තර කරනවා. කබලීකාරේචේ භික්කවේ අත්තිරාගෝ අත්තිනන්දි අත්තිතණ්හා පතිට්ඨිතං තත්ත විඥානං විරූල්හං. ඒ කියන්නේ එතෙන්ද කියන්නේ මොකක් හරි මේ කබලින්කාර ආහාරයක් ගැන ඒ හිතේ රාගයක් තියෙනකොට ඒ ඒ තුල සතුට වෙනකොට ඒ තුල තණ්හාවක් තියෙනකොට අන්න විඥාණයට පිහිටන්න තැනක් තියෙනවා. එතන හොඳට වර්ධනය වෙනවා. යත් පතිත්‍ත්‍යතම් විඥානං විරෝල්හං අත්ති තත්ත නාම රූපස අවක් අවක්칸ති. එතනට මේ විඥානය හොඳට එතන පිහිටියට පස්සේ එතන වර්ධනය වෙනකොට ඔන්න නාම රූපයක් ඇවිල්ලා එතන බැස ගන්නවා. ඒත් අපිට තේරෙනවා මෙන්න මේ දැන් බුදුරජාන් වහන්සේ මෙතෙන්දී ආහාර හා සම්බන්ධයෙන් විස්තර කරන්නේ. ඉතින් අපිට මේක ස්කන්ධ සම්බන්ධයෙන් විස්තර කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි රූපයක විඥානය බැසගත්තට පස්සේ එතන හොඳට වැඩිගෙන එනවනම් අන්න නාම රූප ස්වභාවයක් දැන් නිරූපණය වෙන්න ගන්නවා. අපි ඇහෙන් රූපයක් බලාගෙන යනකොට ඒකේ ඇහැ හරහා දැන් රූප සංඥාව එන්න ගත්තාට පස්සේ ඒක මත හොඳට විඥානය දැන් උන් පිහිටන්න ගත්තොත් අන්න ඒකේ නිරූපණය වීමක් ප්‍රතිබිම්බයක් දැන් අර විඥානයේ ඉදිරියේ දිස් වෙන්න පටන් ගන්නවා. හරියට නිකන් අපි කණ්ණාඩියක් ඉදිරියේ ගිහලා හිටගත්තාම කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් නිරූපණය වෙනවා වගේ අන්න දැන් විඥානයේ ඉදිරියේ නාම රූප ප්‍රතිබිම්බයක් නිරූපණය වෙන්න ගන්නවා. හැබැයි පින්වත්නි මේක නැත්තම් වෙන්නේ දැන් ඒ කියන්නේ දැන් මෙතන කරන ප්‍රකාශයක් තමයි අත්තිරාගෝ අත්තිනන්දි අත්තින් තණ්හා කියලා. මේකම බුදුරජාන් වහන්සේ අනිත් පැත්තට කියනවා. කබලිකාරේ චේ භික්කවේ නත්තිරාගෝ නත්තිනන්දි නත්ති තණ්හා අපපතිච්චිදන් තත්ත විඥානං අවිරෝල්හං. ඒ කියන්නේ මේ කබලින්කාර ආහාරය සම්බන්ධයෙන් කනබන ආහාරය සම්බන්ධයෙන් රාගයක් නැත්තම් එතන එතන සතුටු වීමක් නැත්තම් ඒ ගැන තණ්හාවක් නැත්තම් අන්න විඥානේ පිහිටන්නේ නැහැලු. වර්ධනය වෙන්නේ නැහැලු. යත් අපපතිටිතං විඥානං අවිරෝල්හං නත්ති තත්ත නාම රූපස්ස අවක්ඛන්ති. නත්ති තත්ත සංඛාරාණං බුද්ධි. ඒ කියන්නේ මෙතන ඒක තුල පිහිටියේ නැත්තම් ඒ මේ නොපිහිටි විඥාණය වැඩෙන්නේ නැහැ. එතකොට එතන නාම රූපයක් බැසගන්නේ නැහැ. නාම රූපයක් බැසගත්තේ නැත්නම් සංස්කාර වර්ධනය වෙන්නේ නැහැ. මේකේ ගැඹුර කොච්චරද කියනවා නම් යත්ත නත්ති සංඛාරාණං වුද්ධි නත්ති තත්ත ආයතින් පුනබ්බව අබිනිබ්බති. බුදුරජාණන් වහන්සේ කියනවා යම් තැනක අන්නේ වගේ සංස්කාර වර්ධනය උනේ නැත්තම් එතන නැවත පුනර්භවයක් සිදු නොවේ. ඊටාම ගැඹුරු ගැඹුරු කාරණාවක් බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතකොට මෙන්න මේ කතන්දරේ සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්න ඕනේ අපේ පුනර්භවය සිද්ධ වෙන්න. ඒ කියන්නේ ආහාර සම්බන්ධයෙන් මේක විස්තර කරාට ස්කන්ධ සම්බන්ධයෙන් උනත් විස්තර කරන්න පුළුවන් ඕනම විදිහකට අපි තුම් මෙන්න මේ දැන් මේ කබලින්කාර ආහාරය ගැන විතරක් නෙමෙයි ස්පර්ශ ආහාරය ගැන මනෝ සංචේතන ආහාරය ගැන විඥාන ආහාරය ගැන ඔක්කොම ඔක්කොම මෙතෙන්ට කියනවා. ඉතින් ඒ අනුව අපිට හිතා ගන්න තියෙන්නේ කියන්නේ රූපයක බැස ගන්න පුළුවන්, වේදනාවක බැස ගන්න පුළුවන්, සංඥාවක බැස ගන්න පුළුවන්, සංස්කාරයක බැස ගන්න පුළුවන්. ඒතොර විඥාණයට පුළුවන් මෙන්න මේ ගෙවල් හතරෙන් එකක ජීවත් වෙන්න. එතකොට යම් විදිහකින් මේ ගෙවල් හතර ගැනම එයාගේ හිතේ ඇල්මක් තිබුණේ නැත්තම් අන්න එතකොට එයාට පිහිටන්න තැනක් නැහැ. එතකොට එතන වර්ධනය වීමක් නැහැ. වර්ධනය වීමක් උනේ නැත්තම් සංස්කාර වීමක් නැහැ. සංස්කාර රැස්වීමක් නැහැ. සංස්කාර රැස්වීමක් නැත්තම් අන නැවත පුනර්භවයකුත් නැහැ. ඒත් දැන් මෙතනින් අදහස් වෙන්නේ නැහැ. අපි හිතමු දැන් මේ රහත් වෙන අවස්ථාවකදී යම්කිසි රහතන් වහන්සේ කෙනෙක් සම්පූර්ණයෙන් මොන රාගය දුරු කළා. සම්පූර්ණයෙන්ම ද්වේෂය දුරු කළා. සම්පූර්ණයෙන්ම මෝහය දුරු කළා. උන්වහන්සේ සම්පූර්ණයෙන්ම මොන රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය தත්ත්වයටපත් කළා. පත් වෙලා. පුනර්භවය නතර කළා. හැබැයි මේ භවයේ ජීවත් වෙනවා. වර්තමාන වශයෙන් ජීවත් වෙනවා. උන්වහන්සේ රහත්ුණයි කියලා පිරිනිවන් පාන්නේ මේ මොහොතේදීම. රහත් වෙලා ජීවත් වෙනවා. ඉතින් එතකොට මොකද්ද තියෙන විඥානයේ తত্ত্বය? මෙන්න මේක හරි ලස්සන උපමාවකින් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. මේ උපමාව සමහරට ගොඩක් දෙනෙකුට තේරෙවි. ටිකක් හිතිනුත් විමසලා බලන්න වටින උපමාවක්. මේ කියන ධර්ම කාරණා ටිකක් ගැඹුරුයි. ඒඳ ටිකක් සමහරවට තේරුම් ගන්න අමාරුයි. නමුත් මේ උපමාව නම් ඊටාම කදිම උපමාවක්. බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මෙහෙම. තියෙනවලු ටිකක් උස ගෙයක්. ඒ උස ගෙදර තියෙනවලු බිත්ති හතරක්. බිත්ති හතර යොමු වෙලා තියෙන්නේ බටහිර දිශාවට එක බිත්තියක්, නැගෙනහිර දිශාවට තව බිත්තියක්, උතුරු දිශාවට තවත් බිත්තියක්, දකුණු දිශාවට තව බිත්තියක්. ඒ කියන්නේ දිශා හතරට බිත්ති හතරක් තමයි මේ ගෙදර තියෙන්නේ. ඊළඟට මේ නැගෙනහිර දිශාවේ තියෙනලු කවුලක්. දැන් බුදුරජාන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා භික්ෂුන් වහන්සේලාගෙන්. මහණෙනි දැන් මේ ඉර පායනකොට අර කවුලෙන් ඉර ඉර වැටෙනවා. අපි දන්නවනේ දැන් නැගෙනහිර පැත්තෙන් ඉර පායනවා. එතකොට අර කවුළුවෙන් ඉරෙලිය වැටෙනවා. බුදුරජාන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි එතකොට ඒ කවුළුවෙන් එන ආලෝකය කොහෙද පතිත වෙන්නේ? එතකොට භික්ෂුන් වහන්සේ උත්තර දෙනවා ස්වාමීනි මේ බටහිර බිත්තියේ තමයි මේ ආලෝකේ පතිත වෙන්නේ. මොකද නැගෙනහිරෙන් ආව ආලෝකය බටහිර බිත්තියේ තියෙනවා. බටහිර බිත්තියේ දැන් ඔන්න ආලෝකේ දිස් වෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අහනවා මහණෙනි එතකොට මේ බිත්තිය නැත්තම් කොහෙද ගිහිල්ලා වදින්නේ? එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි එතකොට බිත්තිය නැහැ. එහෙනම් ගිහිල්ලා පොළොවේ තමයි වදින්නේ. අපි දන්නවනේ පොළොව උඩ තමයි ගේ තියෙන්නේ. ගිහිල්ලා ඉතින් පොළොවේ වදිනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ එතනින් නතර කරන්නෙත් නැහැ. භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි පොළවත් නැත්තම් කොහෙද වදින්නේ? ඉතින් භික්ෂුන් වහන්සේලා කියනවා භාගතුන් වහන්සේ එතකොට සාමාන්‍යයෙන් පොළොව පිහිල්ලා තින්නේ මේ ජල පොළොව මත ජලය මත පොළොව නැත්තම් ජලය මත වදිනවා. දැන් බුදුරජාන් වහන්සේ ඔතනින් නතර කරන්නෙත් නැහැ. බුදුරජාන් වහන්සේ ඊළඟට අහනවා මහණෙනි වතුරක් නැත්තම් මෙන්න මේ ජල පොලවත් නැත්තම් කොහෙද වදින්නේ? ඔතෙන්දී මික්ෂුන් වහන්සලා උත්තර දෙනවා භාගතුන් වහන්සේ දැන් පිහිටන්නේ නැහැ කොහෙවත් කියලා. ඔන්න ඒ වගේ තමයි කියනවා අපේ මේ විඥානයත් කොහෙවත් ඇසුරු කරන්නේ නැත්තම් අන්න පිහිටන්නේ නැහැ. හැබැයි ස්වභාවයක් තියෙනවා දැනුවත් භාවයක් තියෙනවා. මෙන්න මේ දැනුවත් ස්වභාවයට කොහෙවත් පිහිටි නැති දැනුවත් ස්වභාවයට අපපතිත්ත විඥානයක් කියලා බුදුරයන් වහන්සේ වචනයක් දෙනවා. කොහේවත් පිහිටි නැති විඥාන ස්වභාවයක්. එතකොට අර නාම රූපයක් නිරූපණය නොවනකොට අන්න විඥානේ පිහිටන්න තැනක් නැහැ. අන්න විඥානේ සම්පූර්ණයෙන්ම නිදහස්. මෙන්න මේ නිදහස් తত্ত্বය තමයි බුදුරයන් වහන්සේ බොහොම පරිස්සමෙන් විස්තර කරලා තියෙන්නේ. අර ආයතන සම්බන්ධයෙන් විස්තර කරන්නත් ওই වගේ දෙයක්. ඒ කියන්නේ විඥානේ නොපිහිටලා දැන්. ඒ කියන්නේ ඇහැ නිරුද්ධ වෙලා රූප සංඥාව මැකිලා ගිහිල්ලා. දැන් චක්කු විඥානයත් බරපතල විදිහට එතන වර්ධනය වෙලා නැහැ. ඊළඟට කන නිරුද්ධ වෙලා සද්ද සංඥාව මැකිලා ගිහිල්ලා. සෝත විඥානයක් බරපතල විදිහට නැහැ. ඊළඟට නාසය නිරුද්ධ වෙලා ගන්ධ සංඥාවක් මැකිලා ගිහිල්ලා. අන්න ඝාන විඥානේ බරපතල විදිහට නැහැ. ඊළඟට දිව නිරුද්ධ වෙලා රස සංඥාව මැකිලා ගිහිල්ලා. අන්න එතන එතකොට જીවහා විඥානයක් බරපතල විදිහට නැහැ. කය නිරුද්ධ වෙලා පොට්ටබ්බ සංඥා මැකිලා ගිහිල්ලා. අන්න කාය විඥානයක් බරපතල විදිහට නැහැ. මනස නිරුද්ධ වෙලා ධම්ම සංඥා වුණොත් මැකිලා ගිහිල්ලා. එතනත් එතකොට මනෝ විඥානයක් බරපතල විදිහට නැහැ. ඔන්න ඔය මට්ටම බුදුරජාන් වහන්සේ ටිකක් ගැඹුරින් විස්තර කරනවා. එක පැත්තකින් නොපිහිට විඥානයක් වශයෙන් ඊළඟට රහතන් වහන්සේගේ පැත්තෙන් විස්තර කරනවා ඕක අනිදස්සන විඥානයක් කියලා. එතකොට මේ කතා කරන්නේ එකතකින් රහතන් වහන්සේගේ හිතේ තත්වයක් ගැන. කියන්නේ රහතන් වහන්සේගේ හිතේ තත්වය සම්බන්ධයෙන් ඒ රහත් හිත මොන වගේද කියන එක බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. ඉතින් මේ මේවා මම මේ කිව්වයි කියලා මේ පිංගුතුන් හිතන්න එපා මම රහත් වෙලා කියලා. මම රහත් වෙලා නැහැ. මේ බුදුරජාණන් වහන්සේ කියපු දේ තමයි මේ අනිකුත් මේ ගුරුතුමන් වහන්සේලාටත් පිං සිද්ධ වෙන්න මට මේ මමත් මේ ශක්තිපමණින් විස්තර කරන්නේ. මොකද මේ සූත්‍රය මහා ගැඹුරු සූත්‍රයක්. ඉතින් මේ දේවල් විස්තර නොකර මේ සූත්‍රයේ දේවල්වත් විස්තර කරන්න අමාරුයි. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කොහොමද මෙන්න මේ අනිදස්සන විඥානීය தત્ත්වය. ඔන්න විස්තර වෙන එක තැනක් තමයි කේවඩ සූත්‍රය. මේ දීගනිකායේ. ඒක මෙන්න මෙහෙම විස්තර කරනවා. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත ආපෝච පටවි තේජෝ වායෝ නගාදති එත්ත දීගංච රස්සංච අනුන්තූලං සුභාසුභං එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති අපි පොඩ්ඩක් මේක විස්තර කරන්න බලමු විඥානං අනිදස්සනං අනන්තං සම්බතෝ බවං අන්න ඍජුවම කියනවා මේ විඥානයේ ස්වභාවය මොකද්ද එතන මොකක්වත් නිරූපණය වෙන්නේ නැහැ එතන රූපයක් නිරූපණය වීම සද්දයක් අඳක් රසක් මොකක්වත් එතන විදහා දක්වන්නේ නැහැ අනන්තං. ඒක එක තැනකට පටු වෙලා නැහැ. ඒක අරමුණට දැන් අපි මොකක් හරි අරමුණකට හිත බැස්සනම් අරමුණක් ඇල්ලුවානම් අන්න එතන අපේ හිත සීමා වෙනවා. නමුත් මෙන්න මේ හිතේ తত্ত্বය ඒබඳු අරමුණකට බැස නොගත්ත නිසාම අල්ලපු නැති නිසාම ඒ හිතේ සීමාවක් නැහැ. ඒ හිත අනන්තයි. සබ්බතෝ පබං මේ තුල තියෙන ප්‍රඥා ප්‍රභාවයක්. මොකද මේ අපේ තණ්හාව තියෙන තාක් අවිද්‍යාව තියෙන තාක් අපේ හිත අල්ලලයි තියෙන්නේ. නමුත් යම් අවස්ථාවක කිසිම තණ්හාවක් නැත්තම් අවිද්‍යාවෙන් තොරනම් ඒ හිත කොහෙවත් අල්ලලා නැහැ. අන්න ඒ නිසා සබ්බතෝ පබං. හැම අතින්ම ප්‍රභාෂරයි. මේ කියන්නේ ආලෝකවත් කියන එක නෙමෙයි හැම අතින්ම ප්‍රඥාවෙන් ප්‍රභාෂරයි. එත්ත ආපෝච පටවි තේජෝ වායෝ නගාදති. ඔන්න ඊටාම් වටන දෙයක්. දැන් අපේ හිත සාමාන්‍යයෙන් අපේ ගෙවල් දොරවල් ගැන නිතර මතක් කරලා දෙනවා. අපේ යාළු මිත්‍රයෝ ගැන නිතර මතක් කරලා දෙනවා. ඊළඟට අපේ යාන වාහන ගැන නිතර මතක් කරලා දෙනවා. අපේ රැකී ආරක්ෂා ගැන නිතර මතක් කරලා දෙනවා. මුල මිල මුදල් ගැන 1000 නෝට්ටු ගැන එහෙම නිතර මතක් කරලා දෙනවා. දැන් නම් හිතන්නේ 5000 නෝට්ටුත් තියෙනවා. 5000 නෝට්ටු ගැන නිතර මතක් කරලා දෙනවා. මේ හැමදේම අපේ සංඥා වශයෙන් අපේ හිතේ නිරූපණය වෙනවා. ඒ කියන්නේ අපි මේ සාමාන්‍යයෙන් පටවියාපෝ තේජෝ වායෝ කියලා මේ කතා කරනකොට අපි හිතනවා මේ කතා කරන්නේ ඉතාලම මේ අංශු ගැන කියලා තමයි අපිට හිතෙන්නේ. නමුත් මෙන් අතේ මේ වයෙන් හැදිච්ච මේ කාම ලෝකයේ තියෙන මේ භෞතික ලෝකයේ තියෙන දහසකුත් එකක් දේවල් තියෙනවා. අපි ඒවට ඔක්කොටම නම් ගම් දීලා තියෙන්නේ. ඔර්ලෝසුව කියනවා මේ රෙකෝඩර් එක කියනවා මයික් එක කියනවා වටාපත කියනවා පොත කියනවා කෝප්පේ කියනවා নানা ප්‍රකාර නම් දහසකුත් එකක් තියෙනවා. අපි ඉතින් ඕවා ඔක්කොම පාඩම් කරගෙන ඕවට තියෙන සංඥා ඒවැ හැඩේ මොකද්ද පාට මොකද්ද උස කොහොමද මේ ධාරිතාවය මොකද්ද নানা ප්‍රකාර විදිහට අපි ඔක්කොම ඉතින් ඔළුවේ දාගත්තාම ඒවා ගැන සංඥාවලින් අපේ හිත පිරিলা ඉතිරිලා තියෙන්නේ. දැන් මේ මට්ටමේදී බුදුරජාණන් වහන්සේ කියනවා එත්ත ආපෝච පටවි තේජෝ වායෝ නගාදති. අන්න ඒ පටවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච ඒ සංඥා එකක්වත් මේ හිතේ නිරූපණය වෙන්නේ නැහැ. ඒකේ රැඳෙන්නේ නැහැ. අන්න ඒ සංඥා මැකිලා ගිහිල්ලා. ඒකයි අපි තේරුම් ගන්න ඕනේ මේ හිත පිරිසුදු වෙන්න පිරිසුදු වෙන්න මේ සංඥා මැකිලා යන්න ඕනේ. අපි මේවා ගොඩ ගහගෙන ඉන්නව වෙනුවට මේවා අපේ හිතින් ඈත් වෙන්න ඕනේ. එතනින් අදහස් වෙන්නේ නැහැ මේ සියල්ලම අමතක කරනවායි කියලා. ඕමනා වෙලාවට ආයි ගන්නත් පුළුවන්. අපි හිතමු යම්ස කෙනෙක් සතුව ලොකු දැනුම් සම්භාරයක් තියෙනවා. හැබැයි එයා ඕමනා වෙලාවට ඒක පාවිච්චි කරනවා ඕන නැති වෙලාවට පැත්තකින් තියනවා. ඔන්න ඒ වගේ මේ මේ හිතේ தත්ත්වයට උඩ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් මේක මේ ව්‍යාකූල වෙලා නැහැ. ඒවා නිරූපණය වෙන්නේ නැහැ. එත්ත දීගංච රස්සංච අනුන්තූලං සුභාසුභං එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. දැන් මේ අපි දාගත්ත මේ සම්මුති තියෙනවා. මේක දිගයි, මේක කොටයි, මේක ඊටාම සූක්ෂමයි, මේක ඊටාම සියුම්, මේක මහතයි, මේක සුභයි, මේක අසුභයි. ඉතින් අපි මේ ද්වේ නිශ්චිතව සෑහෙන දේවල් කතා කරනවා. යරක හොඳයි කියනවා, මේක නරකයි කියනවා, මේක දිගයි කියනවා, මේක කොටයි කියනවා, මේක සුභයි කියනවා, මේක අසුභයි කියනවා. මෙතෙන්දි කියනවා මේ එකක්වත් ඒකේ නැහැ. අර විඥාන ස්වභාවයේ මේ එකක්වත් නිරූපණය වෙන්නේ නැහැ. එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. අන්න අර කලින් විස්තර කරපු කාරණාව කියනවා අර නාම රූපයත් එතන ඉතිරි නැතිවම ගිහිල්ලා අසේසං උපරුජ්ජති. ශේෂ නැතුවම එතන බැලකිලා තියෙන්නේ. විඥානස්ස නිරෝධේන එත්තේ තං උපරුජ්ජති. අර පිහිටි විඥානේ, පතිත්ථිත විඥානේ ඒ කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන මේ ආදී වශයෙන් අර අරමුණු ඇසුරු කරන විඥාන සියල්ලම නිරුද්ධ වෙලා ගියාට පස්සේ ඔන්න තියෙනවා අනිදස්සන විඥාන ස්වභාවය. ඒක අනන්තයි. ඒක හාත්පසින් මේ ප්‍රඥා ප්‍රභාවයෙන් ආලෝකවත් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණාවන් උතර බුදුරයන් වහන්සේ ටික ටික පැහැදිලි කරනවා. උතර මෙන්න මේ කාලකාරාම සූත්‍රයේදී අපි දැන් මේ ඉගෙනගත්ත කාරණාත් එක්ක තේරුම් ගත්ත කාරණාත් එක්ක අන්න බුදුරජාණන් වහන්සේ කාලකාරාම සූත්‍රයේදී අර කරන ප්‍රකාශ වලට අපිත් ආයෙත් පොඩ්ඩක් හිත යමුවොත් දැන් බුදුරජාණන් වහන්සේ කියන දේ පොඩ්ඩක් අපිට තේරෙවි. එතෙන්දී බුදුහාමුදුරු කියනවා ඉතිකෝ භික්කවේ තථාගතෝ දට්ඨා දට්ඨබ්බං දිට්ඨං න මඤ්ඤති. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ දැකීමෙන් තොර දැකිය යුතු දෙයක් තියෙනවා කියලා හඟින්නේ නැහැලු. ඊළඟට අදිත්තන්න මඤ්ඤති. නොදුටුවක් මේ දැකපු නැති දෙයක් මන් තියෙනවා කියලා එය ගැනත් මඤ්ඤණාවක් නැහැලු. දට්ටබ්බන්න මඤ්ඤති. දැකිය යුත්තක් තියෙනවා කියලා එතන දෙයක් තියෙනවා කියලා එහෙම මඤ්ඤණාවක් ඇත්තෙත් නැහැලු. දට්ඨාරං මඤ්ඤති. මේ දකින්න කෙනෙක් ඉන්නවා කියලත් මඤ්ඤණාවක් නැහැලු. ඉතින් මේ වගේම අහන දේවල් සම්බන්ධයෙන් කියනවා. ඒ කියන්නේ ඇසීමෙන් තොර අහන දෙයක් තියෙනවා කියලා මඤ්ඤණා කරන්න යන්නේ නැහැ. අහපු අහන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා කියලා මඤ්ඤණා කරන්න යන්නේ නැහැ. ඇසිය යුත්තක් තියෙනවා කියලා මඤ්ඤණා කරන්න යන්නේ නැහැ. ඊළඟට අහන කෙනෙක් ඉන්නවා කියලත් මඤ්ඤණා කරන්න යන්නේ නැහැ. ඊළඟට නාසයෙන්, කයෙන්, දිවෙන් ස්පර්ශ කරන දැනගන්න ඒබඳු දෙයක් තියෙනවා කියලත් මඤ්ඤණා කරන්න යන්නේ නැහැ. ඒ බඳු දෙයක් ස්පර්ශ කරන දැනගන්න කෙනෙක් ඉන්නවා කියලත් මඤ්ඤණා කරන්න යන්නේ නැහැ. ඒ වගේම මනසින් දැනගන්නා කෙනෙක් ඉන්නවා කියලා මඤ්ඤණා කරන්න යන්නේ දැනගන්න දෙයක් තියෙනවා කියලා මඤ්ඤණා කරන්න යන්නේ ඔන්න ආදී වශයෙන් විස්තර කරනවා. එතකොට මෙන්න මේ රහත් හිතේ ස්වභාවය බුදුරජාන් වහන්සේ බොහොම සූක්ෂම ආකාරයෙන් එතකොට මෙන්න මේ කාලකාරාම සූත්‍රයේදී විස්තර කරනවා. එතකොට මේ తত্ত্বය තවත් පැත්තකින් අර චූලසොඤ්ඤත සූත්‍රයේදී විස්තර කරනවා මේක තමයි ගන්න තියෙන පරම ශ්‍රේෂ්ඨ වූ ශුන්්‍යත ස්වභාවය කියලා. කියන්නේ අපි මේ ගන්න මේ විනාඩි 5කට 10ට ගන්න එක නෙමෙයි ශ්‍රේෂ්ඨ. මොකද ඒක ඇවිල්ලා తాවකාලිකයි. මොකද අර තියෙන කෙලෙස් නිසා ඕක අඩපණ වෙලා යනවා. නමුත් යම්කිසි හිතක සම්පූර්ණයෙන් රාගේෂය වෙලා නම් සම්පූර්ණයෙන් ද්වේෂේෂය වෙලා නම් සම්පූර්ණයෙන් මෝහේෂය වෙලා නම් මෙතෙන්දි විස්තර කරන්නේ ආශ්‍රව සම්බන්ධයෙන්. මේ විදිහට මේ විස්තර වෙනවා යම්ස කෙනෙක් අර විදිහට හොඳට මේ භාවනාව වඩාගෙන යනකොට ශුන්්‍යත ස්වභාවයක් අනිමිත ස්වභාවයක් ඒක ඇසුරු කරමින් ඒවැයට මේ ඒවැයෙන් මිදෙන්න හේතු වෙන්නේ මේ ආශ්‍රයයන් බව තේරුම් අරගනිමින් එතන එතන කෙලෙස් දකිමින් මේ කටයුත්තේ නිරත වෙනවා නම් අනුබුදුරයන් වහන්සේ කියනවා තස්ස ඒවං ඥානතෝ ඒවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්ඡති කාමාශ්‍රවෙන් හිත නිදහස් වෙනවා භවාසවාපි චිත්තං විමුච්ඡති. භවාශ්‍රවයෙන් හිත නිදහස් වෙනවා. අවිජ්ජාසවාපි චිත්තං විමුච්ඡති. අවිජ්ජාශ්‍රවයෙන්ුත් හිත නිදහස් වෙනවා. මේවෙන් නිදහස් වුණා නම් යේ අස්සු දරතා කාමාසවං පටිච්ච තේ තේ ඉද නත්ති. තේ ඉද නසන්ති. ඒ කියන්නේ මේ කාමාශ්‍රවය නිසා තමයි දැන් අපිට ඔය ඔක්කොම අපේ ගෙවල් දොරවල් මතක් වෙන්නේ. යාන වාහනද, ගෙවල් දොරවල්ද, 5000 නෝට්ටුද ඔක්කොම ටික මතක් වෙන්නේ අර තියෙන කාමාශ්‍රවය නිසා. නමුත් කාමාශ්‍රවය ඔක්කොම දුරුලා නම් ඒවා හා සම්බන්ධ මෙන්න මේ සංඥාවල් එන්නේ නැහැලු. ඊළඟට භවාශ්‍රය සම්බන්ධ සංඥාවල් එන්නේ නැහැලු. අවිජ්ජාශ්‍රය සම්බන්ධ සංඥාවල් එන්නේ නැහැලු. ඒවෙන් හිස් වෙලා දැන් හිත. ඒවෙන් ඔක්කොම හිත දැන් නිදහස් වෙලා සංඥාවන් ඈතට ගිහිල්ලා අර ඒ අපි ගාව තියෙන ලෞකික සංඥා අපේ කාමයේ තියෙන මේ කාමාශ්‍රය නිසා තියෙන භවආශ්‍රය නිසා තියෙන අවිජ්ජාශ්‍රය නිසා තියෙන ඒ සංඥාවන් මේ රහත් හිතේ දැන් දුර වෙලා. එයොමස්ස ඒසා ආනන්ද යථා බුච්චා අවිපල්ලත්තා පරිසුද්ධා පරමානුත්තරං ශුඤ්ඤතාවක් කන්ති භවති කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මෙන්න මේකයි ආනන්ද ඊ타ම අව්‍යාජ කිසිසේත්ම වෙනස් නොවන, ඊ타ම පිරිසුදු, පරම අනුත්තර වූ ශුන්්‍යත ස්වභාවය. දැන් මෙන්න මේ தත්ත්වය මෙන්න මේ රහත් හිතේ තියෙන මෙන්න මේ තත්ත්වය බුදුරජාන් වහන්සේ කියනවා මේක වෙනස් වෙන්නේ නෑඩු. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් සමාධියක් හදාගෙන හිටියට ඕක සමහරලාවට පොඩ්ඩක් හරි මේ අසනීපයක් වුණොත් ඕක කැඩලා යනවා. ඕක නැති වෙලා යනවා. නමුත් මේ රහතන් වහන්සේ කෙනෙක් මෙන්න මේ ආශ්‍රවයන් සම්පූර්ණයෙන් ශ්‍රවක සය කරපු తত্ত্বය කවදාවත් ආපහු නැති වෙන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ඒක ආශ්‍රවයන් දුරුණා දුරුණාමයි. ඒක අකෝප්පයයි කියලා කියනවා. අකුප්පා චේතෝ විමුක්ති කියලා කියනවා. ඒ කියන්නේ ඒ හිත මරණයේදීවත් කම්පා වෙන්නේ නැහැ කියනවා. ඒ නිසා ඔය ධාතු විභංග සූත්‍රයේදී හරි ලස්සන කියමනක් එනවා. මම ඒකත් කියලා ධර්මදේශනාව අවසන් කරන්න නැත්නම් මේ පිංතුන්ට ටිකක් දිරව ගන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා. සබ්බ මඤ්ඤිතානන්තේව සමතික්කමා මුනිසන්තෝති වෙච්චති. යම්කසේ මුනිවරයෙක් මේ සියලුම මඤ්ඤණාවන් සමතික්‍රමණය කරා නම් ඉක්මවුවනම් අන්‍යයාගේ හිත ශාන්ත වූ තත්වයක් අන්නෝ ශාන්ත වූ මුනිවරයා කියලා කියනවලු. මුනිකෝපන සන්තෝ න ජායති. මෙන්න මේ ශාන්ත වූ මුනිවරයා උපදින්නේ නැහැලු. න ජීයති. ඒ මුනිවරයා දිරන්නේ නැහැලු. න මීයති. ඒ මුනිවරයා මිය යන්නෙත් නැහැලු. න කුප්පති. ඒ මුනිවරයා කෝපය වෙන්නෙත් නැහැලු. න විහෙසති. ඒ මුනිවරයාගේ හිත වෙහෙසෙන්නෙත් නැහැලු. ඒ කියන්නේ මේ මේ නිවන් తত্ত্বය ඒ කියන්නේ අරහත්ත්වය. එතකොට මේ බුදුරන් වහන්සේ කියන්නේ බන්දු හිතක අර යෑම් ඊම් නැති නිසා චුති උප උප්පාද ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ භව තත්වයන් අපේ වගේ තියෙන මේ භව තෘෂ්ණාවෙන් ඒක හොඳයි මේක හොඳයි කියලා ඒකට මේකට පණින ගතියක් ඒ හිතේ නැති නිසා යෑම් ඊම් නැහැ. එහෙනම් ඉපදීමක් මැරීමක් නැහැ. ඉපදීමක් නැත්තම් ජරාවකුත් නැහැ. ජරාවකුත් නැත්තම් මිය යාමකුත් නැහැ. ඉතින් ඒ නිසා වෙහෙසකුත් නැහැලු. ඒ නිසා ඒ රහතන් වහන්සේ බොහොම ශාන්තයි. බොහොම නිවිලා සංසුන් වෙලා සිහිල් වෙලා වාසය කරනවා. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ එතකොට මේ බුදුරජාන් වහන්සේ පෙන්නන මේ මාර්ගය අපිව නිවන මාර්ගයක්. අපේ හිතේ රාගය තියෙන තාක්, ද්වේෂය තියෙන තාක්, මෝහය තියෙන තාක් අපේ හිත දවනවා. ඉතින් මෙන්න මේ දවල දවන ගතිය, දැවිලි ගතිය, පෙළන ගතිය මෙන්න මේ ගති තමයි අපේ මේ භාවනාවක් කරහා පොඩ පොඩ අඩු වෙන්න තියෙන්නේ. අපි වඩන විපස්සනාවක් කරහා අපේ හිතේ දවන ගතිය අඩු වෙනවනම් අපේ හිත පොඩ්ඩක් නිවිලා. අපේ හිත තවන ගතිය පොඩ්ඩක් අඩු වෙලා නම් අන්න අපේ හිත පොඩ්ඩක් නිවිලා. අපේ හිත පෙළන ගතිය පොඩ්ඩක් අඩු වෙලා නම් අන්න අපේ හිත පොඩ්ඩක් නිවිලා. අන්න අපේ හිතේ යම් සැහැල්ලුවක් තියෙනවා. යම් සහනයක් තියෙනවා. යම් සැනසීමක් තියෙනවා. එක අතකින් පින්වත්නි මේක අපි හිතන්න නරකයි දැන් මේ භවනා කළා ඊළඟ භවයේදී රහත් වෙනවා ඊළඟ භවයේදී නිවන් දකිනවා ඊළඟ භවයේදී සෝවාන් වෙනවා නැත්තම් මේ භවයේදී තව අවුරුදු 10කින් සෝවාන් වෙනවා. ඔහොම අපි හිතනවා වෙනුවට අපි තේරුම් ගන්න තියෙන්නේ මේ වෙලාවේදී යම් දැවීමක් තියෙනවා නම් කොහොමද මේ දැවීමෙන් හිත නිදහස් කරගන්නේ? මේ වෙලාවේදී යම් දැවිල්ලක් තියෙනවා. මේ වෙලාවේදී ඔන්න රාගෙන් හිත දැවෙනවා. කොහොමද මේ දැවීමෙන් හිත නිදහස් කරගන්නේ? මේ වෙලාවේදී හිත ද්වේෂෙන් දැවෙනවා. කොහොමද මේ වෙලාවේදී හිත ද්වේෂෙන් නිදහස් කරගන්නේ? මේ වෙලාවෙන් හිත මේ වෙලාවේදී හිත මෝහෙන් පැටලිලා. කොහොමද මේ පැටලිල්ලෙන් හිත නිදහස් කරගන්නේ? ඒ නිසා පින්වත්නි අපි යන මාර්ගය එතන එතන නිවි නිවි යන මාර්ගයක් විය යුතුයි. මේ මොහොතේ භාවනා කළා ඊළඟ මොහොතේ පතන මාර්ගයක් නෙමෙයි. ඒ වෙනුවට මේ මොහොතේ යම් ක්‍රියාවක් කරහා මේ මොහොතේ විපස්සනාවක් කරහා මේ මොහොතේ මේ නිවීමක් මේ මොහොතේ සැහැල්ලුවක් මේ මොහොතේ රාග ద్వේෂ මෝහයන්ගෙන් අඩුතරම අඩුවීමක් අන්න අපි අත්දකිනවා නම් අන්න අපි එතන එතන විපස්සනාවක් වඩමින් යනවා ඒ නිසා ඔය තවත් සූත්‍රවල කියනවා පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. මෙන්න මේ වර්තමාන අරමුණු වර්තමාන වශයෙන් එතන එතන විපස්සනාවට නගනවා. එතන එතන විපස්සනාවක් වඩනවා නම් එතන එතන හිත නිවෙන්න ඕනේ. එතන එතන යාට සැනසීමක් දැනෙන්න ඕනේ. එතන එතන දුකට වීමක් තේරෙන්න ඕනේ. එහෙනම් පින්වත් අපි මේ කාරණා තේරුම් අරගෙන මේ බුදුරයන් වහන්සේ විස්තර කරන තමන් වහන්සේගේ හිතේ தত্ত্বයත් තවත් සූත්‍රවල විස්තර වෙන මේ රහතන් වහන්සේලාගේ හිතේ தত্ত্বයත් අපි මනවින් තේරුම් අරගෙන අපිත් මේවායින් යම් යම් කරුණු උකහාගෙන අපේ මේ භාවනාවත් කොයි පැත්තටද හරව ගන්න තියෙන්නේ. කොයි පැත්තද නිවැරදි මාර්ගය. මම ඉන්නේ හරි පාරද නැත්නම් වැරදි පාරද? මම මේ මේ தත්වයන් හිතාගෙන ඉන්නේ මේ හරි කියලාද? නැත්නම් මේ මං වැරදියටද හිතාගෙන ඉන්නේ? බුදුරජාන් වහන්සේ කියලා තියෙන පාරේද මං ගිහිලා තියෙන්නේ නැත්නම් මම වැරදි පාරකද ගිහිලා තියෙන්නේ මම ගිහිලා තියෙන්නේ මට ඕන පාරේද කියලා මෙන්න මේ ස්වභාවයන් අපි තේරුම් බේරුම් කරගන්න මේ ධර්මය අපි ප්‍රයෝජනෙට ගමු ඒ සඳහා අප සියලු දෙනාටම අද දින ධර්මදේශනාවනුත් මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි